හාමුදුරු වැඩියාවාගේ පින්බර ස්වාමිනි දුකහිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණදිනි මගේ අම්මාවත් දුරටුව අද්දර හිටියද කියනු මැනි මාගෙලලු බව ඇයට කියනවද බුදු බව ලැබේ අනේ ස්වාමි මාගෙලලන්නට ඉදනම් දෙන්න එපා ගෙල් වැලලුවොත් මගේ මල කඳ අම්මට පෙන්නන්න එපා ඇති දාළඟ හුන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා නැතිතා ළඟහුන් බුදු අම්මේ ඔබ දුක්ගිනිගන්න බුදු හාමුදුරු වැඩියවාගේ පින්බර ස්වාමිනේ දුක හිතිලද ඉරගෙදරට වැඩි මාගේ මරණ නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසිදිනක සමා මරණයේ දොරකඩ සිත ඔබ පායුද සිම්බ සමුගනීමෙමෝ කෙල්ලොල්කම් කෙල්ලො මා සතුදිවී මග දැන්දැන්වේවීනිමා මරණ බයක් නෑ අම්මා සිහිවෙයි බුදුහාමුදුරු වැඩියාවාගේ පින් වර ස්වාමිනේ දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ දුදනන් නැසුරින් පරපන නැසුවත් නුඹ මගේ පුතුගේ මතු උපදිනදා මගින් පුතුවේ යන හොඳ මිනිහ